කාරුණික පින්තුනි මෙම ධර්මදේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය මහව සුමේද ස්වාමීන් වහන්සේ විසිනි. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ

වහන්සේ කියනවා කමල කරුණාරත්න මහතා අමරදේව දොස්තර මහතා ඇතුළු මේ දායක පිරිස ඊයේ දවසට මේ මොහොත වනතුරු එක දවසක ගුරු පතේ බුදු මහරහතන් වහන්සේලාට උපස්ථාන කිරීමක් වශයෙන් නිරන්පස සහ ඊයේ සවස නිරන්පස තීන්දන් උදේ හිින්දන් පූජා පවත්වලා දැන් මේ මොහොතේ බලාපොරොත්තු වන්නේ දැන් වෙන සියයක් ආහාර දාන පාත්‍ර 70ක් පැවිදි පිරි සුතරික ප්‍රණීත අන්දමින් වටිනා අන්දමින් උපසේ මහරහතන් වහන්සේලා දෙක පූජා කිරීම පිණිසයි. සාමි සාදුසා බුද්ධ රත්නයේ පහළ වුණා ධර්ම රත්නයේ පහළ වුණා සංඝ රත්නයේ පහළ වුණා වටිනා මනුෂ්‍ය ජීවිතය ලැබුණා. අපට මේ ලැබුණු මොහේ ඇති වටිනාකම මේකයි කියා පමණ කරන්න බෑ. මක් නිසාද? බුදුරජාණන් වහන්සේ පහළ වීම නිසා අපට සීතුව බුදු ලැබුණා. යම් කිසි ඉඩමක යම් කිසි කුරුරක මේ හේරුවක් වපුරාපුවාම මේ මුදුවක් ලැබෙනාන ඒක විකාර කුරුරක්. යම් කුරුරක මේ හේරුවක් වපුරාපුවාම බොහෝමත් යන ලැබෙනා. ආ මේක කාර කුරුරක්. ඒ වාගේ මේ ලෝතුරා බුද්ධ ශාසනයක් ලැබුණ මොහොතට මේවා මේවා පව මේ හොඳ මේ නරක මේ සතර අපාය මේ දෙව්ලෝක මේ බඹලෝක මේ නිත්ලෝක මේ මරණය මේ මරණය නරක තින් පවදේ කරුණියා යන ආදී වශයෙන් දැනගෙන මේ අකුසල් දුරු කරන්න සුළුවන් කරනකොට පන්ති අතසින් අතසින් තාතින් රකින්න දාන දෙනවා භාවනා කරනවා මොකියන් රැහි කියන්ට දඬුම් පිටුම් කිරීම ආදී මේ নানা ප්‍රකාර කුසල් කරමින් සංකාලයේ තුල පිළිදෙන පව් උීකර පිළිසත් ලැබෙන්නේ බුද්ධ සාධනයයි. ඒ දෙලේ පව් තමයි විසල් අඳුන කියන්නේ. ආයතනයේ යම් කිසි දෙයක් දුරු මිත්‍ර පරිතිනවා නම් කිරිමැටි මිශ්‍ර නම් ඒ කුඹුරේ උතන් මේ අමුල කියනවා. ඒ සත්‍යනක් වෙනවා. ඒවා දෙවියෝ නෑ, පරලෝ නෑ, තින් නෑ, මේ පව් නෑ තියා මිත්‍යා දෘෂ්ටි ගණාංගකාරී අඳුරු සංකාන ඇති සත්‍යයන්ගේ සංකාන නිසා කුඹුරවාරි සත්‍යයන් අනු විපාකයි. නමුත් බුද්ධ ශාසනයක් ලැබුණු මොහොතේ ඒතරු අගුණයන් කියන අකුසල ධර්ම දුක් කර කිරීමට ගන්නේ සමාදානයේ භාවනා කිරීම ආදී තුනක් කරනකොට අර අකුසල කුණු වෙනවා. ඒ තුන් තුරුමයි. සෝවාන් කුජලයාගේ පතන් බුදුරජාණන් වහන්සේ දක්වා සම්පූර්ණ විතර අනුයයන් කියන කේස් නැති කළ උත්තරයන් ලැබෙන්නේ බුද්ධ ශාසනයයි. දැන් අපතේ වාසනාවන්ත කොට ලැබුණා. බුදුපතේ බුදු මහරහතන් වහන්සේලා තුල අනුරාග්‍ර සංසාරේ කටි කටි ආවා වූ මහ පොළොවේ පස්ත සමාන කෙලෙස් සතර උන්වහන්සේලා භාවනා බලයෙන් සතරමඟ සතර ඵල ධර්මයන් සංසාර උපදවා ගැනීමේ කෙලෙස් කසල ඉවත් කළා නැති කළා අභාරයට පත් කළා අනන්ත සීලාදී ගුණවලින් සංකාන තිබුණා චතුස්සත්‍ය ධර්මාවබෝධය කළා එවන් සරුණ ඇති ගුරුපතේ ගුරු මහරහතන් වහන්සේලා විදක පූජා කර කීමයන් කියන ගැටීම් සංඛ්‍යාතෙන් කුසල ශක්තියෙන් උදාර අස්වැන්නයන් කියව ලබන දෙවිසක නිමිත්තක අබ්බ අමාමහන් නම් සපත් අත්පත් වශයෙන් පුරාතු ධර්මස්කන්ධ සංඛ්‍යාත බුදු වචන ආලෝකයේ ලැබුණා. යම් කිසි එළියක් තියෙන්න ඕන, ඇහක් තියෙන්නත් ඕන ජීවණක් ලබන්න. ඒ වාගේ මේ ලෝකේ මේවා කින් මේවා පව්. මේ කලිත මේ නොකලිත, මේ සිටිය යුක්ත මේ නොසිටිය යුක්ත, මේ කිය යුක්ත මේ නොකිය යුක්ත. මේ හතර ආපාය උපින පව්. මේ දෙවියෝ බබලෝ මිනිස් ලෝකෙ නැති මේ ගුවන් නැති යන ආදී මේවා දසගන්ධ බුදුරජාණන් වහන්සේගේ සුවාදූ දහසක් ධර්මස්කන්ධ සංඛ්‍යාත ආලෝකයේ නුවණ ඇති ඇත්තෝ ඒ නුවණකින් ඒවා දැකලා තමන්ගේ సంతානයේ තුල අනුන දුරු කරලා දුර ඇති කරගන්නවා ඒ වගේ මෙලෝ පරලෝ දකින්න තිම්පල් දකින්න සංඥා දෘෂ්ටික මානසික ජීවිතයේ ලැබුණා මේ කාරණා තුන හැම වෙලේම ජීවිතයක ඵලය ලබන්නේ ජීවිතයක ඵලය ලබනවා යන්නේ අදහස් කරන්නේ ජීවිත උපදවා ගැනීමයි. මතකද අඹ ඕනෑ එක්කෙනාට ඉඩම තිබුණා අඹ නැත්නම් අඹ බීජ වපුනේ අඹ ගස් හදා ගන්න බෑ. ඒ වාගේ අපට දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක, ධර්ම ලෝක තිබුණා. ඒ වාගේ උපදවන කුසල කර්ම බීජ නැත්නම් අපි ඒ වාගේ උපදින්නේ. මේ නිරේ පිළිසම්ප්‍රේතාදී සතර ආපාය උපදින්නේ. ඒ නිසා දෙවියන් වෙලා, මිනිසුන් වෙලා, අනුන් වෙලා උපදින්න. මේ පංචස්කන්ධ දුක්ඛයෙන් ගැලවෙන්න අපට උපකාර වෙන්නේ කුසල් රැස් කිරීමයි. ඒ නිසා ලෝකී ලෞතුරා දකලගෙන කුසල් උපදවා ගැනීම ජීවිතයට ඵලයි. විනෝබුදු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අග්ගප්‍රදාන සූත්‍රාන්ත දේශනාවේ වදාළ මාතෘකා දේශනාව මේ ප්‍රකාශ කරේ. අද්දස්මින් දානං දදතං අද්දස්මි අන්තර වූ බුදුරජාණන් වහන්සේ ජීවමාන විට හෝ වේවා පිළිගම් බය පසු හෝ වේවා බුදුරජාණන් වහන්සේට දානං දදතං දන් දෙන්න උන්ට අද්දං පුඤ්ඤං පවද්දති අග්‍ර වූ සිං වැඩේ අද්දං ආයුෂ වන්නෝති අද්දං අග්‍ර වූ ආයුෂ ජීවිත ගතයේද වන්නෝත රූප සම්පත්තියේද යතු හොඳ ආශ්‍රය කරන පිළිත ලැබීමද සිත්ති ಗುಣ කතාවද මේ සුඛං කායික සැපයද මානසික සැපයද බලං කායික සැපයද මේ මේ ශරීර ශක්තියද ඥාන ශක්තියද යන මේවා මේ උසස් අංගලින් ලැබෙනවා එතකොට අග්‍ර විපාක ලැබෙනවා අග්‍ර පින්වලින් අග්‍ර විපාක ලැබෙනවා එතකොට බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ජීවමාන විට හෝ වේවා පිරිනියම් පෑපතෝ වේවා උන්වහන්සේලා අරමුණු කරගෙන යම් දානයක් මේ පූජා කරයි නම් උසස් විපාක ලැබෙනවා ඒ එතකොට සාමාන්‍ය විපාක නෙවෙයිවා මොකද උසස් විපාක කියන්නේ සාමාන්‍ය ඉඩමක් සැලමක් ලැබුණා නිකන් මේ කිසි සරුවක් නැති ගන්න ලැබෙන පොඩි ඉඩම් ලැබෙනවා හොඳ දේවල් වලට ඒක උසස් කියලා කියන්නේ හොඳ තීන්ත ලැබෙනවා තමයි මෙලෝ පරලෝ දෙකේ යහපත කියලා දෙන මේ පරලෝක නිවීම කරන අවවාද කළ හැකි තමන්ගේ සැපට දුකට බලන එවන් හොඳ පිළිච්ච ලැබෙනවා. ඒ වගේම ශරීර හොඳ සැපේ ලැබෙන, හිත හොඳ හිතේ හොඳ සැපේ ලැබෙනවා. ආයේ අනුදැනට තමන්ගේ උසස් ඥාන ශක්තියක් ලැබෙනවා. මේ උසස් කායික බලය ලැබෙනවා. මේවා උදාර අනුදැනීම් ලැබෙන නිසා අග්‍ර විපාක ලැබෙනවා යන්නේ අදහස් කරන්නේ ඒකයි. එතකොට බුදුරජාණන් වහන්සේට මේ අග්‍ර කියන වචනේ පාවිච්චි කරන්නේ කුමන කරුණක් නිසාද? අසදිසත්තේන අග්ගෝ, අසරණ සමත්තේන අග්ගෝ, අච්චාරිය මනුෂ්‍ය භාවතෝ අග්ගෝ, මේ දුර්ලභ පාතු භාවතෝ අග්ගෝ යන ආදී වශයෙන් මේ අග්‍ර කියන වචන බුදුරජාණන් වහන්සේට පාවිච්චි කරන හේතුව මේවා විස්තර වෙනවා. නමුත් ඒවා විස්තර කරන්න වෙලා නැති. එක වචනයක් පමණක් මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. අච්චන්ගේ මනුෂ්‍ය බරවතෝ වද්දෝ මේ පුදුම කෙනෙක් නිසා උන්වහන්සේට අග්‍ර කියන ආචාර්ය කෙනෙක් පුදුම කෙනෙක් නිසා උන්වහන්සේට අග්‍ර කියලානේ පාවිච්චි කරනවා. ඒ මොනවායිකාද පුදුම කියන්නේ මොකද? ලෝකේ වෙන්න බැරි දෙයක් වෙනවා නම් ඒක පුදුම කාරණයක්. දැන් අත්තිකා ගෙඩිය හැදෙන අත්තිකා ගැටේම ලොකු වෙලයි. මලක් පිටිලානේ මලක් පිටිලා පිටිලා ගෙඩියක් හැදෙනවා නම් ඒක ආචාර්ය කාරණයක්. ඒ වාගේ ලෝකයේ ලෝකුරා බුදු කෙනෙක් පහළ වෙනවා කියන කාරණා ආශ්චර්ය කාරණා. මොකද ආශ්චර්ය වෙන්නේ ඒ කුල ඒ බුදු බව ලබන ගුණ පුරා ගන්නලා පහත් කරන නිසා. මේ ලෝකේ යම්තා දන් දෙන්න තියනවා නම් හැම දෙයක්ම දන් දෙන්න ඕනේ. ලෝභය ඊටම තුනි වෙන තරමට, ලෝභය නැති වෙන තරමට යමක යමක ලෝභය උපදිනවා. ලෝභය උපදින උපදින හැම දෙයක්ම දන් දෙන්න ඕනේ. ඉතින් ඇහැ ගැන ලෝභය දුරු කරන්න ඇහැ දෙකක් දුන්නට බෑ. 10000ක් දුන්නට දුරු වෙන්න බෑ. ලක්ෂයක් කෝටියක් දුන්නට දුරු වෙන්න බෑ. එන අසංඛ්‍ය ගණන් ගන්න දෙන්න ඕන. ඉතින් කාර්ය කරන්න දුර්ලභ මේක. ඒ වගේම මේ ලේ ගන්න දෙනවා කියන්නේ දින්දත් ඔය දවසක ලේ ගන්න දීලා සතර මහා සාගරයේ කනට වඩා ලේ ගන්න දෙන්න ඕන. මහ පොළොවේ පසට වඩා මස් ගන්න දෙන්න ඕන. අනන්ත වාර ගණන් ඉස්දන් දෙන්න ඕන ජීවිතේ දන් දෙන්න අමුදරුවන් දන් දෙන්න ඕනේ දන් දීම විතරක් කරාට දුන්නේ නැහැ තමත් නිසත් සමතිසත් පාරමිතා පුරන්න ඕනේ පංචමහා පරිත්‍යාගයේ පුරන්න ඕනේ ත්‍රිවිධ චර්යාව පුරන්න ඕනේ මේ අනිත්‍යන හතර ඇති කර ගන්න ඕනේ ඉතින් ඔය උදාරාගා සය උපදවා ගන්න ඕනේ මේ ලෝකේ යම්තා හොඳයි කියලා කියනවා ඒ හොඳයි කියන ගුණයක් එකවරක් දෙවරක් පුරුදු කරාට බුදු වෙන්නද ඒවාද දහස් වාර ලක්ෂ වාර කෝටි වාර අසංඛ්‍ය වාර ගණන් පුරුදු කරලා පුරුදු කරලා ලෝකයේ කියන සියලු තුන් එකතු කරලා තුන් පිටක් හදුවා වාගේ අනන්ත ගුණ පිටක් බවට පත් වූ මහෝත්තමයන් තේරුම් තමයි ලෝකුරා බුදු බවට පත් වෙන්නේ ඒකයි ලෝකුරා බුදු කෙනෙක් බුදු වෙනවා කියන ආශ්චර්ය පුදුම වීමට හේතු ඒකයි උන්වහන්සේගේ බුද්ධ ජීවිතය ආශ්චර්ය කාරණා ගැන හිතලා හිට එදා උන්වහන්සේ බුද්ධෝ මහ බෝසතාණන් වහන්සේ මව කුසක පිළිසිරන්න මොහොතේ දසදහසක් ලෝකවල දොළොස් දෙනුම් රැස් දෙන දෙවියන්ගේ ඒ රැස් මණ්ඩල යටපත් කරමින් බඳුන්ගේ රැස් මණ්ඩල යටපත් කරමින් ඒ ඉර හඳ ආලෝක යටපත් කරමින් දහදහක ශ්ලෝක අක්ෂර මුල්ලක් නෑර ඒ කාලෝක කරමින් මහ එළිය කලම් කැටෙන්න පටන් ගන්නවා සාදු සාදු සාදු මෞර්තිය දිවෙන මොහොතේ මේ උන්වහන්සේ බුදු වෙන මොහොතේ මඟුල් බන්දගෙන මොහොතේ කියන අවස්ථා හතරක මේ ආස්කාරයේ කාරණා සිද්ධ වෙනවා ඒ වගේම බුදුරජාණන් වහන්සේ ලෝකුරා බුදු බවට කලින් පසු උන්වහන්සේගේ මුදුන බලන්න කාටවත් කිසි කෙනෙකු කිසිම දුර බලන්න බැහැ දැන් සිය දහස් ගණන් යොදුන් නැති මහ බමුණු දෙවියන් බලනකොට තමන් ගඩ ඉහෙලින් හිත තේනවා. ආන් ආශ්චර්යකාරය. ඒ පමණක් නෙමෙයි. එදා අපමහ දෝසතාණන් වහන්සේ මේ අනෝරා ගන්තරදී ලං කඩුව දකුණටින් අල්ලාගෙන වමසින් හිතට ගැටි අල්ලාගෙන හිතේ කපා මම බුදු වෙන්න හිතේ ගැටි අහසේ ගන්නු තේරේවා බුදු නොවේන දින රැටේවා කියලා අහස උඩට දැම්මෝ කල්ලි තෙහෙල් නුවණක් වාගේ ඒක බද්ධ වෙලා එකට බැඳිලා ඒක කෙස්ව දක්ටි කරනකොට අහසේ ඉදුණක් ගමන් කරන්න පටන් ගත්තාම සම්මේ රජ මැණික් කරන්නේ ඒක ධාතුන් වහන්සේ පිළිගත්තා සාදු සාදු සාදු ඒ වෙලාවේ මහ බෝසතාණන් වහන්සේ ඉතිරිකේ දකුණට සුළු සුළු ගල් ගල් වශයෙන් කැරකිලා බලනු බලනු වශයෙන් කැරකිලා උතුම් බලාගෙන බබල බබලා දෙමින්ද පටන් ගත්තා. ඒ ආශ්චර්ය කාරණය. එනම් බුදුරජාණන් වහන්සේ ගමන් වඩින වේලාවක පියවර සතහන කොතනකවත් මේ මත හැදෙන්නේ නැහැ. කිසිසේම වාගේ දීපාලක පියවර කැඩුවත් පතුල් සතහන හිතන්නේ නැහැ. තුරු පොඩක් තිබ්බා වාගේ. ආ ආ ආ හේතුව මොකද දැයි වෙලාවක් උන්වහන්සේ වදින මඟකට පිළිපදින සතාන පිහිටුවාන බෝ දෙනා පාංග තැගීමෙන් අනන්ත දුක් ඇති වෙන පාප කර්ම රැස් වෙන නිසා උන්වහන්සේ අනිස්ථාන කරවත මිස නැත්නම් පිළිපදින සතාන පිහිටන්නේ හේතුව උන්වහන්සේ පිළිපදින සතාන ලැබූ තැන පවා දුඳුන් උදකා රඳුන් පිළිඳුන් කළ මොහොත අනන්ත කයක් සතර අපාදුකෙන් නිදිලා දෙවනේ සැප ලබලා අමාමහ නිවන් ඒකන්ද පතුල් සතහනක් පාගන්නට ඒ නිසා තමන් වහන්සේ අනිස්ථාන කළ පිසනක් තන සිරි පතුල් සතහන පිළිගන්න මේ කොහොමද කියලා හිතන්න බැරි ආශ්චර්ය කාරණය ඒ පමණ මේ බුදුරජාණන් වහන්සේගේ ඇහෙන් පාඨ පස්ති හිතෙනවා ඒ පාඨ පහකින් අහම් ඇහ බබලනවා මේ ඒ ධර්මයේ නිසා ඕනෑම කතරංග තමන්නාගත මහා ඝනාන්ධකාරයක මේ උන්වහන්සේට තේ ආලෝකයක් ඕනේ බාහිර විලක් උන්වහන්සේට ඕනේ හරියට මේ කන්දේ එහා පැත්තේ තේ රවිදුවේ එහා පැත්තට පෙනෙනා වාගේ මේ බොහෝ විශාල ධනකම ඇති මා සංදේහා පැත්තට එන කොයි තරම් තීව්‍ර කියන කාරණේ පැහැදිලි වීමට ධර්ම උපමාවක් එන්නවා යම් කිසි කලකරත්තේක යම් කිසි සලකරත්තේක සලකට කීපයක් මේ සිදුරු කරන ඉදිකට්ටෙන් සිදුරු කරලා සලකරත්තේ සලකට ගමලා සලවන් කරලා දැන් මහ සංගීත කලුබල සංගති එහා පැත්තේ සලකරත්තේ යන විට බුදුරජාණන් වහන්සේ බැලුව අර තෝයිතරන් උන්වහන්සේගේ රාත්‍රියේ පවා දෙනීම කිංග කිව්වොත් මහ 12ක පමණ මහ ගල් කන්දෙන් එහා පැත්තේ අන්තර කරත්තේ තල ඇට දෙන්නෙන් වශයෙන් පෙනෙන අත අර සිදු කරලා ධාතු තල ඇට දෙන්නෙන් වශයෙන් මේ මේ සිදු කළ තල ඇට යයි කියා දෙන්නෙන් වශයෙන් පෙනෙනවා සාන්දාසා ඒ ආශ්‍රයයේ කාරණය බුදුරජාණන් වහන්සේගේ බුදුහඟ දහම් දෙතන විට පිටින් එහා අඟලක්වත් එහා පැරෙන්නේ නැහැ උන්වහන්සේ බණ අහන පිරිස ඉන්නේ රියන් 10ක ඒ රියන් 10 තුල හඳට දෙන. උන්නේ හඳක්වත් අපට හඳ යන්නේ නැහැ. සතකුන් සතකුන් සතකුන් 50ක් පමණ තැනක බණ අහන ඉන්නාන සතකුන් 50ක් තුලේ හඳ කැපිරෙනවා. ඉන්නේ හඳ ගමන් කරන්නේ නැහැ. ආචාර්ය කාරණා. බුදුරජාණන් වහන්සේගේ හඳ මහා බ්‍රහ්මයාගේ හඳ වාගේ අංග අටකින් යුක්ත නිහිරක් පවතිනවා. ඒ අඳහා සමානහකට කිසිම තත්ත්වයකට නැහැ. නමුත් යන්තම් නිහිකම පෙන්වන්න පුළුවන් හිමාල වනයේ පුරවි තෝල් කියලා පක්ෂි වර්ගයක් තියෙනවා. තෝල් වර්ග කීපයක් තියෙනවා. සාමාන්‍ය ගන්වලක් තියෙනවා තෝල් පක්ෂි නමුත් ඒ තෝල් පක්ෂි ධනයකය මේ කියන තොරවි තෝල් කියන පක්ෂියා ඉන්නේ හිමාලයේ පමණයි. ඒ ඒ ඒ මේ පුරවි තෝල් කියන පක්ෂියාගේ හඳ බොහොම මිහිරි. කොයිතරම් මිහිරිද කියලා අඟට අඟ මෙලියට උදෙන් ඇනලා රස උරාබර දීලා හඳ පවත්වන විට ඒ හඳ ගල් දෙමින් ගමන් කරන වෙලාවේදී මේ මුවා අල්ලන්න යන කොටියාට මුවා අල්ලන්න යන අමතක වෙලා අර හඳට හිත ඇදලා ඒ අඟකට අහගෙන නැනිලා අහගෙන ඉන්නවා මුවා මන් සතෙක් මන් අල්ලන්න එනවා කියන අදහස අමතක වෙලා අර හඳ කනට වැඩිච්ච ගමන් ඒ හඳට කන් දීගෙන ඉන්නවා මේ ගෙම්බා අල්ලන්න යන ගැරඩියාට ගෙම්බා අල්ලන අදහස අමතක වෙලා අර හඳට කන් දී කරගෙන ඒ වගේම මේ ගෙම්බා මම මේ ගැරඩි අල්ලන්න යනවා කියන අදහස අමතක වෙලා අර හඳට කන් දී කරගෙන ඊට වඩා කියන්නේ සාත් ගුණේ ලක්ෂ ගුණේ බුදුරජාණන් වහන්සේගේ නිහිරි හඬ පවතිනවා ඒක ආශ්චර්ය කාරණය ඒ වගේම බුදුරජාණන් වහන්සේ බුදු සය බොහොම ආශ්චර්යයි මක්නිසාද බුදුරජාණන් වහන්සේගේ බුදු කය මෙන්න මේ වගේ කියලා ඉර වගේ කියලා හඳ වගේ කියලා දෙවියන්ගේ ඉච්ඡ ශරීර වගේ කියලා ධර්ම ශරීර වගේ කියලා උපමානක් කියන්න දැන් තේජෝදයක් ලෝකදාතියේ නෑ කාරණේ ඒවා පිටිසක් මහා පුරුෂ ලක්ෂණ වලින් ඒවා බබලන්නේ නෑ අපූර්ව කුඩා ලකුණු වලින් ඒවා බබලන්නේ නෑ ලෝකුරා සිවි බුදු කය හැම නෙවෙයි මේ සලනක් බුදු රැසින් බබලනවා සාන් සාන් සාන් සාන් වික්ෂත් මහ ලක්ෂණයෙන් බබලනවා අතුරක් උදා ලක්ෂණයෙන් බබලනවා තිරෝදාත්‍රයෙන් දෙනම් රත්නි මණ්ඩලයෙන් බබලනවා පිළිබුදු කයින් අවත බබලන දෙනම රත්නි මණ්ඩලයෙන් බබලනවා ඒ නිසා බලාගෙන ඉන්නකොට ඒ ඒ ධර්මීම අමුතු විදියාකාර උපමාවක් කියන්නට සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේගේ ඉසකෙත් බබලනවා කන බබලනවා නියකතු බබලනවා පිළිගන්ත ධාතු බබලනවා උන්වහන්සේගේ බුදුකයි බැලීම ප්‍රමාණවත් වශයෙන් අපි කියනවා නම් මේ ආකාර මේ බස් රාශියකින් රූපයක් හදලා විදුලි එළිය ඒකට යන්නේ නිදුවොත් ආංගල විදුලි පත්තු වෙනින් පවත්නා නානා පාත රැකෙනින් බබලන විදුලි මේ විදුලි බුබුළු වලින් කඩු රූපයක් වාගේ ඉසකෙක් බබලනවා බබලනවා බුදුකයි බබලන්න පටන් ගන්නවා මේ බබලන දුක්ඛයට ඒ උපමාව තොරෙක්ම ගැලපෙන්නේ කාරණේ තේරුම් ගන්න පමණ ඒ උපමාව කියන්නේ සාමාන්‍ය පත් වෙන බල්ගලක ඒ බල් බබලනවා ආහාර බබලීම මාත්‍රේ අරගන්න අමිත බුදුරජාණන් වහන්සේගේ බබලන දුදුකයේ බබලීමට උපමාවක් කියන්න බෑ ඒ තරම් මේ බබලන ස්වභාවය ඒවා ඒකාශ්චර්ය කාරණය සාන් සාන් සාන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දන්ද ධාතු සැකලින තමන් කටි වාගේ රවුමට පවතින්නේ ආශ්චර්ය කාරණය. බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතු අතර අතර දක්ෂ සිත්තරේ කිංකලේ අංගාලාගේ සීමා පේනා සුදු රත්නයේ ඒ දත් ඇඟිවල. කන් ගලක නැගුණු දියමන්ති තෙලක් එකට සම්බන්ධ වෙලා බබලනවා. පඳරක් තේන් සුදු බුදු රත් හිගෙන උන්වහන්සේ දාන්නේ බලන කොටේ දන්ත ධාතුන්ගේ කිසිම ඉදිරි කඩන්නක් ඇරෙන්නේ නැහැ. වරයි දෙවරයි විකල්ල කොහොම බුද්ධින් බලයෙන් පිටේනවා ඒ ඒ වෙලාවේම සත්‍යයක් අතර හර කොංගලි සසදාති අද ගන්නවා උන්වහන්සේ වරක් දෙකක් විතරලා දිනකොට දිවේ කටතොල් වල ඉඳුල් ගැලෙන්නේ නැ ආශ්චර්ය කාරණයක් බුදුරජාණන් වහන්සේ මේ මේ රක්තහැරෙන් බබල්ල ත්‍රි ජීවිවා දාතු සංහෙන් දවාගේ පුතු කරන්න පුළුවන් පලන් කරන්න පුළුවන් සංති කැමති අංගමට ක්‍රියා කරවන්න පුළුවන් ආචාර්ය කාරණය. බුදුරජාණන් වහන්සේ බණ දෙකන්ද වාඩි වෙලා බණ දෙකන විට උන්වහන්සේ ඒක කෙනා දිහා බලන් යන්න. නමුත් මම එක ධම්මකින් නම් බලන කෙනෙකුට තේරෙන්නේ එයා කෙනෙක් හඳ තියනවා වගේ. දෙමින් තන කිනම් බලන කෙනෙකුට එයා දෙමින් හඳ තියෙනවාද තේරෙනවා. ඒ වාගේ බුදුරජාණන් වහන්සේ විදිහේ පත අතට අරගෙන ගරුවන්නේ හැමදෙනා ගැන කරුණා මෛත්‍රිය කළකලා යහපත සලස්වන අදහස පළම කරුණාවෙන් අෂ්ටාංග සමුදයේ භගවත් විහිදුවා දහම් දෙතන විට පිටිපස්ස ඉන්නේ එක්කෙනාට තේන්නේ තමන් දිහා බලගෙන සමුදේ භාෂාවෙන් බණ කියනවා වගේ. බුදුරජාණන් වහන්සේ මේක භාෂාවෙන් බණ දේශනා කරන්න යන්නේ නැහැ. උන්වහන්සේ බණ දේශනා කරන්නේ මගධ භාෂාවෙන්. නමුත් ඉන්න අෂ්ටාංග 100 ගණන් ඒ කාලේ ඉන්දියාවේ භාෂාව තිබුණා. එතකොට මේ විශේෂ භාෂාවට වැටෙන්නේ කොහොමද? තමන් වහන්සේ අදිස්ථාන කරනවා තම තමාගේ භාෂාවෙන් මම දෙතර ධර්මයේ රැකේවා කියා. අදිස්ථාන කරලා ගහන් දෙතර දෙක තම තමන්ගේ භාෂාවෙන් කුරුල්ලාගේ කුරුළු භාෂාවෙන් මනුෂ්‍යයන්ගේ ඒ ඒ භාෂාවෙන් වේර සතුන්ගේ තම තමන්ගේ භාෂාවට පරිවර්තනය වෙලා ඒ ධර්ම රෝචයට කරන්නේ ඇහෙන්න පටන් ගන්නවා. දැනෙන්න පටන් ගන්නවා. ඒක ආචාර්ය සාදු සාදු මේ බුදුරජාණන් වහන්සේ ඒක මේ යමාන පෙරහර පාලා කෞතිකායේ වස්තසන්ට වැඩි දවසේ. මේ ගොඩුන් ගන්න උසයාති දෙවියන් බ්‍රහ්මයන් ඉන්නා දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ. එතකොට දැන් සත්‍යයේ රාජ්‍යකෝ දැකලා උන්වහන්සේ හිත 18 වෙන අසුවාවල සඳහන් වෙන හැටි. අතල ශ්‍රියන් බුදුරජාණන් වහන්සේ ගොඩුන් 15ක් ඇති මේ පානුකම්බල සෛලාසනේ ගොඩුන් 65 50 දිගපළ ඇති පානුකම්බල සෛලාසනේ වැඩ සිටියාම උන් කියපතේ කියලා කියලා සත්‍යයේ රාජ්‍යකෝ නමුත් බුදුරජාණන් වහන්සේ කඳල తీවුරට පෙරලා තමන් වහන්සේ මුළු ආසනේ පුරාගෙන හිටියා. විද්‍යාත් කරන්නේ අධිෂ්ඨාන කරන්නේ මම මෙහෙම ඉන්න ඕනේ කියලා හිතක් පහළ මුළු ආසනේ පුරාගෙන හිටියා. ඒ තාක්ෂණික කාරණයක් ඒ පමණක් නෙවෙයි උන්වහන්සේ කටයුතු කළේ මුත්‍රෝ වෙලාවේ දිව්‍ය ලෝකයට අපට අවුරුදු 3ක් දිව්‍ය ලෝකයක දවසයි. ඒ නිසා පැය ගණන් බොහොම දිගයි. ඒ නිසා උන්වහන්සේ දංගලදී ආදී සියල්ල කලේ නිහිතෝ වේලාවෙන්. ඒ නිසා උන්වහන්සේ ධම් වේලාවට සිංහවාදයේ වරිණ වේලාවට මේ බුදුරුවක් මවනවා. මවලා මේ අභිධර්ම පිටකේ මෙතෙන් පටන් අතුවල් තැන දක්වා ගහන් දෙකම නැනවයි කියා උන්වහන්සේ උතුරු පුරුදුගෙන සිංහවාදයේ වදිනවා. සාන්දාසා. ඒක දැන් මේ නෑ බුද්ධ රූපය දෙකක් මහ ලකුණෙන් බබලනවා. අසුරක් උදා ලකුණෙන් බබලනවා. සවනක් බුදුරජාණන් බබලනවා. විරෝධාතෙන් නිහිතන බුදුරජාණන් බබලනවා. අවත මඩයක් පමණ නිහිතන බුදුරජාණන් බබල බබලා අෂ්ටාංග සංකේත බමගො නිදුව මේ මේ නරු බුද්ධ රූපේ දෙවියන්ට ධර්මයන්ට දහම් දෙය කරනවා. සාදු සාදු සාදු. ඉතින් නරු බුද්ධ රූපයක් ඒකේ සහිත උදාහරණ සහිත උපමා සහිත අරහියේ ගැඹුරු දාන දේශනා කරනවා කියන කාරණේ ආශ්චර්ය කාරණය. ඔය අංගමත බුදුරජාණන් වහන්සේගේ බුදුකය ආශ්චර්ය ගුණ වලින් යුක්තයි ඒ පමණක් නෙවෙයි. සාමාන්‍යයෙන් කලාවේ මිනිස්සේ යන වේලාවට ළඟ ඉන්න ගෝනා නුවා බය දුවන කුරුල්ලා ඉල්ලා යනවා. නම් බුදුරජාණන් වහන්සේ මහ වළංගඩ වඩින වේලාවට මා දුක දරුවන්නේ අන පස්සේ බුදු සිරි බල බල ඇස් අරගෙන ඉන්නවා. සාදු සාදු සාදු. ඕනම් මුවන් ඇස් අරගෙන බලාගෙන ඉන්නවා. එදා බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රසාල දුරාවේ වැඩඉන්න වෙලාව එක්තරා බසමුණු කට්ටියෙක් බුදුරජාණන් වහන්සේ පින්දපාතේ වඩින වෙලාවට කුටිපස්සේ යනවා. පින්දපාතේ වැඩලා ආපහු වෙන වෙලාවට ඉස්සරහට ගිහිලා පිටාසුවේ ඉස්පහත් කරමින් ගඩලා එනවා. දිනක් බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රසාරලුවා ඉස්සරහ පිට දික්තරන පියවරා වැඩහිට පියවරාවේ අර බතනෝනා වඳින්න පටන් ගත්ත ඈත ඉඳගෙන බුදුරජාණන් වහන්සේ අසා වදාලා මානේ අර මේ අර බතනෝනා දැන් උඹලාට තේරෙනවද මහණේ උඹලා කෙරෙහෙත් මා කෙරෙහෙත් කරදිලා වන්දනා කරන සුදලේ කල්පරක්ෂේකින් මැත්තේ පතේ බුදුබවට කන්නේ ආද්‍ය අමාමානික ආනන්දා සාසා එතකොට නන්දක කියන මේ රාතන් වහන්සේ කල්ප ලක්ෂයකින් එහා පහළ වෙච්ච පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ කොන් සත්‍යයේ කියලා ඉපදිලා. බුදුරජාණන් වහන්සේ දුටු ගමන් පැහැදිලා උන්වහන්සේ වටේට කර කරමින් ශබ්ද නගලා හඳ පූජා කළා. ශබ්ද පූජා කළා. සාල් සාල් සාල් බුදුරජාණන් වහන්සේගේ පක්ෂී කිසි බයක් නැහැ. එතකොට මේ කෝල් පක්ෂියා බුදුරජාණන් වහන්සේ තමන්ගේ හඳ පූජා කළේ මොකද? කාලේ ත්‍රිසංගත සත්‍යයට එහෙම පිනක් කරගන්න පුළුවන්ද? හැම ත්‍රිසංගත සත්‍යයකටම බෑ. අනවරාගල සංසාරේ කල්ප සිය ගණන් කල්ප දහස් ගණන් පාරමිතා පුරලා මේ කුසල පුරුද්ද ඇති බුදුවරුන් දැකලා, සතේ බුදුවරුන් දැකලා, රහතන් වහන්සේ දැකලා, බණ අහලා, දන් දීලා, සිල් අරගෙන භාවනා කරලා, පාරමිතා කුසල නෝරක් කෙනෙක් යම් අසුදලයෙන් ත්‍රිසංග උපන්න. අර සංසාරේ පුරුද්ද නිසා අරමුණක් දැක්ක හැටියේ සංදේන්ද වන්දින්ද උගන්ද මේ යම් අදහස් උපදින සංසාරේ කුරුදේසා ඒ ඒ නිසායි ඒකෝ කක්කියා තහන පූජා කරන්න කරතියුනේ නවතාරේක මොලේක ඉඳලා පසේ බුදුරජාණන් වහන්සේ ශබ්ද පූජා කරා ඉතින් මේ ආකාරයෙන් ලෝකුරා බුදු බුදුරජාණන් වහන්සේ ඒ ආශ්චර්ය කාරණේ කිසිම සත්‍යයකට බයක් ඇති ගැනීමක් හැදෙන්නේ විශාල ප්‍රීතියක් විශාල ප්‍රසාදයක් සංතෝෂයක් මලක් දුක ගනුවන්නේ සැලකිලිමත් පිටක් ඒ සත්‍යයන් පහළ වෙන බුද්ධ රූපේ දැක්කාම ඒ ආශ්චර්ය කාරණය ඉතින් බුදුරජාණන් වහන්සේගේ බුදුරත් නාලාන බොහොම ආශ්චර්යයි බුදුරජාණන් වහන්සේගේ තවරන් බුදුරත් අසූරියක් පමණ විහිදෙනවා ඒ බුදුරත් මාලාව මේ යම්කිසි ගලට හැපිලා නැවතින ගල නිමිදගෙන අසූරියක් නැත්තන් යනවා මම අසූරියක් නැත්තන් යනවා මහත්මයෝ විවිධගෙන අතුරුයන් දැන් යටට ඒ ආලෝකයේ විහිදෙන ඔය අන්දමක බුදුරජාණන් වහන්සේගේ කල බුදුරත් මාලාව මේ එහෙම කොතනක කැපිලා තාප්පේ ඇතිලට නවතින්නේ තාප්පෙන් විවිධගෙන එහාට ගමන් කරනවා සාමාන්‍ය චන්ද්‍රාලෝක ඉර එළිය තියෙන මේ ආලෝක අන්තයේ නැවතුනේ ගැදිලා නවතිනවා බුදුරත් මාලාව නවතින විවිධගෙන ගමන් කරනවා ඒ ආශ්චර්ය කාර්යයන් එසේ බුදුරජාණන් වහන්සේ යම් වෙලාවක දොර අරින්න ඕන වෙලා ඇතුලේ වැඩ ඉඳගෙන අත දික්කලාම දොර ඇරෙනවා. දින්ද පාතේ වහින වෙලාවක දින්ද පෙරලාගෙන මේ පාත්‍රේ ඕනෑ කියලා හිතාපු ගමන් තමන් වහන්සේගේ පාත්‍රය බමනේ හෙළුම්මල කරා ගමන් කරන්න ආවේ පාත්‍ර ධාතු ඇවිල්ලා තමන් වහන්සේ යටේ පිහිටනවා. සාදු සාදු සාදු සාදු. දැන් බුදුරජාණන් වහන්සේ වදින්න පටන් ගන්න වෙලාවට මේ දෙවියන් උපකාර කරන්න පටන් ගන්නවා. මේ තුලාරතින් ඉස්සරහ තියෙන කුණු දෙක අතර තල්ලු කරලා කුණු සුද්ධ කරනවා. මඩපොඩ රත්නකින් දෝලි මසාගෙන යනවා. තව තුලාරකින් සැලේ තියෙන මල් එක් රොක් කරගෙන ඇවිල්ලා පාදිකට විසුරුවාගෙන යනවා. බුදුරජාණන් වහන්සේ පිළිපතු තමල් කොට පියවරක් පියවරක් පාසා නෙළුම් මල් මතුවලා පිළිපතු පිළිගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ ඈත වදිනවා තේන අයට උන්වහන්සේ වදින බවක් පෙනෙන්නේ නැහැ. මොකද කාරණේ සුදු සය තේරෙන්නේ නැහැ. යටි කය පමණයි තේරෙන්නේ. හේතුව උන්වහන්සේගේ ඇස් වටේ පවතින්නේ පතුලෙන් අදල් හතර ගැටුනේ. ඒ නිසා පතුල ඕනෑම දෙයක් ක්‍රියා කරන්න පුළුවන්. මොකද දෙයක් ගන්න අවශ්‍ය නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ යම් ධම්මකට යම් නියම් ධම්මකට පිටපාතේ වළින්ද මේ තමන් වහන්සේ පිළිපතල දරුවන ඒ මුළු ධම්මේ බුදුරත් දීවිලා මේ සත්තරණ පොඩිගල් අදින්න වාගේ බබලන්න පටන් ගන්නවා ආදු සාමහා නාදකරන්න පටන් ගන්නවා ඉතින් බුදුරජාණන් වහන්සේ උදා කල්පතකට වළියකට 14 යම් බුදුරජාණන් වහන්සේ නැන්නේ නොහැකි ඇතුළට ගමන් කරන ආශ්චර්ය කාරණා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශරීරය අර ආකාරයේ පවතින එක ආශ්චර්ය කාරණා. මේ බුදුරජාණන් වහන්සේ වඩින වෙලාවට සූර කුලදී සැලෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ධාගේ පොදවල් ඇලේ ඇලෙන්න ගැටෙන්න ධාගින් සූර දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ පතුල සබරකට කොතනකවත් චක්ක් තුනක් පතුලේ අල්ලන්නේ නැහැ. අවුරුදු 100ක් පයින් වැඩියක් පතිර හොරන්න අවශ්‍ය නැහැ. සතක් තුනක් කමේ අල්ලන්නේ නැහැ. ආචාර්ය කාර්යය. ඉතින් මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේගේ ආත් උන්වහන්සේගේ ශරීරයේ සුගන්ධ සංත. සංගණය සුවඳ විහිදෙනවා. උන්වහන්සේ මුදුර සුවඳ සුවඳ විහිදෙනවා. අනේක කෝටි කල්ප සහස්‍රේ පුරා වූ පාරමිතාපි මරේ ශ්‍රීමක රාශියෙන් සුවඳ විහිදෙනවා. විහිදෙනවා. සාම් සාම් සාම් මෙබඳු ආස්ථාවේ ගුණ ඇති බුදුරජාණන් වහන්සේ ඉලේසා යම් කිසි කෙනෙක් සුළු පූජාවක් කර අතීත විපාක ලැබෙනවා. නිසාක අතීත ගුණ ඇති නිසා. නිසා නිම කරන්න බැරි ගුණ ඇති බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන මලක් පහනක් පිළිවන්ත. ධර්ම පිළිම කරන ලැබෙන කුසල් සංගරාව මේ විතරයි කියා පමණ කරන්න බෑ. උදාහරණයක් වශයෙන් බුද්ධ ධර්ම කරහතන් වහන්සේ කර අවස්ථාවක මරණාසන්න වෙලාවේ ගෙදර උදවිය කතා කළා බුදු කෙනෙක් පහළ වුණා කියලා. ඉතින් මේ අද රෝගියා කයිලා කල්පනා කළා. අනේ බුදුරජාණන් වහන්සේ දකගන්න මට යන්න විදියක් නැහැ. නමුත් තම ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කියා ශ්‍රද්ධාවෙන් නමති කුරු කුසලයේ සල්ප ගණනක් සතර අපාදුකේ නිදිලා දේනිච්චක ලබලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ධම්මදිව විසුද්ධ බුද්ධ සාසනයේ පැහැද මහානකම ලබාගෙන භාවනා මග මගපල පිළිවෙලින් අබ්‍රහ්මානන්දි වාණ්ඩාට සමාධිගත විතේ දත්තාරෙන් බුදුන් බුදුන් කියා නම සිතු වංශකවා කල්පලන අපාදුකේ හිදිරා දෙන්නේ චක ලබලා නිවන් දකිනවා මේ ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වතු මේ දාන පාත්‍රහත් ජනදින සියයක් සවිත වෙන සහිත තනි සාන්දනි ජීවමාන එකතෙන් වස්තිරෙක් ඇතුව එවිට සෛත්‍යයන් පවත්න මෙවන් ස්ථානයකදී කරනු ලබටාර පූජාවලින් වරුදුහමන් වලින් ජනෝ පිළිම වලින් බුදු ගුණ නිවන් සිතුම් වලින් කොයිතරම් ආනිසංස විපාක ලබන්න පුළුවන්ද අනන්ත බලක් අතර අපාරුකින් මුදවන දෙවියන් ශර ලබාගෙන අමාමහ නිවන් දකින් අපමණ මහතේ සංගාව මකින් රාජ්‍යයක් අත්පත් කරගන්න පුළුවන් වෙනවා ප්‍රදන්නේ පිළිවෙලට ප්‍රණීතානාද පූජාව අසංග ගණන් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා උදෙසා පූජා වේවා කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබී මිත්‍යා දෘෂ්ටික නොවේ සම්‍යක් දෘෂ්ටිඵල ලබා පස්සල් දස අකුසල් පංචානන්තරි කර්මාදියක්

ධම්මස්සාමි බුදුරජාණන් වහන්සේ නාමං කරකම්ම සත්‍ය වන්නේය ඒ දුක් උපරව that